තණ්හක්කේ සූත්‍රය හම්බ වෙනවා සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුත්තයේ. එතකොට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා මේ තණ්හාව ශය කරන ප්‍රතිපදාව තණ්හාශය කරන මාර්ගය අනුගමනය කරන්න කියලා. යෝ භික්කවේ මග්ගෝ යා පටිපදා තණ්හක්ඛයාය සංවත්තති තම්මග්ගං තං පටිපදම් භාවේත. කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි යම්කිසි මේ තණ්හාවශය කරන මාර්ගයක් තේනවද? තණ්හාවශය කරන ප්‍රතිපදාවක් තේනවද? අන්නේ මාර්ගය, අන්නේ ප්‍රතිපදාව දියුණු කරන්න, වඩන්න කියලා කියනවා. එතකොට අපි ඊයේ සාකච්ඡා කරා මොකද්ද මෙතෙන්දී බුදුරජාන් වහන්සේ මේ ඉදිරිපත් කරන තණ්හාවශය කරන ප්‍රතිපදාව? එහෙම නැත්නම් තණ්හාවශය කරන මාර්ගය වශයෙන් පෙන්වන්නේ මොකද්ද? එතෙන්දී පෙන්වන්නේ මේ බොජ්ජංග ධර්මයන් දියුණු කිරීම. සත්ත බොජ්ජංගා කියලා බොජ්ජංග ධර්ම හතක් දියුණු කරන දිනු කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අවවාද කරන්නේ. ඒතර බොජ්ජංග කියලා කියන්නේ විශේෂයෙන්ම බෝධාය සංවත්තන්ති තිකෝ බික්කෝ බොජ්ජංගාති උච්චති කියලා. ඊයේ බුදුරජාණන් වහන්සේ අර එක්තරා භික්ෂූන් වහන්සේ නමකට දීපු උත්තරේ අපි මතක් කරගත්තා. ඒ කියන්නේ බෝධිය පිනිස හේතු වෙන. අවබෝධය පිණිස හේතු වෙන. හිතේ කෙලසුන් සම්පූර්ණයෙන් දුරු කළා අවබෝධය පිණිස හේතු වෙන නිසා අන්න බොජ්ජංග කියන වචනේ දීලා තියෙනවා. එතකොට බොජ්ජංග ධර්මات හතක් තියෙනවා. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා. ওই විදිහට බොජ්ජංග ධර්ම හතක් තියෙනවා. එතකොට මේ බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයට තමයි ඒක අතකින් අපි භාවනාවක් කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම විපස්සනාවේදී අපි බොජ්ජංග ගැන යම් වැටහීමක් අපිට තියෙනවා නම් අපිට ටිකක් සැලකිලිමත් වෙන්න පුළුවන් මම කරන භාවනාව මේ බොජ්ජංග ධර්මයන් දියුණු වෙන ආකාරයට සිදු කළ යුතුයි කියලා යම් පමණක අවබෝධයක් සහිතව භාවනාවේ නියැලෙන්න පුළුවන්. එතකොට අපි ඊයේ ටිකක් මතක් කරගත්තා. අපි හිතමු යම් කෙනෙක් වේදනානුපස්සනාවක නිරත වෙනවා නම් ඔන්න වේදනාවක් තුලම හිත හොඳට එකඟ වෙලා තියෙනකොට මේක දුක් වේදනාවක් වෙන්න පුළුවන් සැප වේදනාවක් වෙන්න පුළුවන් ඒ බඳු වේදනාවක් තුල වෙන අරමුණකට යන්නේ නැතුව හොඳට සාමකාමීව දැන් හිත ඒ අරමුණේම එකඟ වෙලා තියෙනකොට ඒ වේදනාව හොඳින් නිරීක්ෂණය කරනකොට අන්න එතන සති සම්බොජ්ජංගයක් වැඩෙනවා දැන් මෙතන තියෙන්නේ එහෙ මෙහෙ වෙන සතියක් නෙමෙයි හොඳට පිහිටපු සතියක්. අතීතයට යන්නෙත් නැහැ, අනාගතයට යන්නෙත් නැහැ, වෙන වෙන අරමුණු මොහොකටවත් යන්නේ නැහැ. මේ අරමුණේම දැන් හොඳට හිත එකඟ වෙලා ඒ අරමුණ ගැන සතිමත් වෙනවා. අන්න සති සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊළඟට ඒ වඩනකොටත් අපි බලනවා මේකෙ සිද්ධ වෙන කාර්ය මොකද්ද? ඇතුලේ ක්‍රියාවල් ක්‍රියාවලිය මොකද්ද? ක්‍රියාකාරීත්වය කොහොමද? කියලා සොයනාසුලුව, විමසනසුලුව, ਵਿਚාරශීලීව බලමින් තමයි අපි මේ කටයුත්ත කරන්නේ. අන්න එතකොට තමයි ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙන්නේ. තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවේමං සංආපජ්ජති කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා අවවාද කරනවා අන්න මේ සතියට හසු කරගෙන ඉන්න මේ අරමුණ දිහා හොඳට විමසිල්ලෙන් බලනවා සොයනාසුලුව බලනවා ඒකේ ක්‍රියාකාරීත්වය හොඳට වටහා ගන්න උවමනාවෙන් බලනවා අන්න එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙනවා එතකොට මේ අරමුණ සමහර වෙලට නීරස අරමුණක් වෙන්න පුළුවන් සමහර වෙලට ඒ තරම්ම ප්‍රිය උපදවන අරමුණක් නෙමෙයි මොකද මේකේ කෙලෙස් ඇති කරන්නේ නැහැ ඒ නිසා සමාහලාවට හිත පසුබාන්න ඉඩ තියෙනවා. නමුත් හිත පසුබාන වෙලාවට අන්න නැවතත් ඔසවලා තියෙනවා. නැවතත් උනන්දු කරවනවා. නැවතත් මේ කාර්යයේ නියැලෙන්න, නියැලෙන්න අපි උත්සාහවත් වෙනවා. අන්න එතකොට වීර සම්බොජ්ජංගේකුත් වැඩෙනවා. හිතමු එතකොට මේ විදිහට නැවත නැවත මේ මේ කටයුත්ත කරන්න කරන්න අන්න දැන් හිත ඒ අරමුණේම තියෙනවා. හොඳට මේ විස්තර වැටහෙනවා. දැන් හොඳට වීර සමතාවයකට ඇවිල්ලා තියෙනවා. අන්න එතකොට මේ කාර්ය බොහොම හොඳින් සිද්ධ වෙනවා නේද කියලා Tamanට තේරෙනකොට අන්න මෙබඳු මේ අස්කන්නාසාදී මේ ඉඳුරම් පිනවීමෙන් තොරව කිසිම කෙලසුන්ගෙන් තෙත් නොවෙච්ච निराமிස සතුටක් निराமிස ප්‍රීතියක් දැනෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ බඳු අවස්ථාවල අන්න ප්‍රීති සම්බොජ්ජංගේකුත් වැඩෙනවා. ඊළඟට තවදුරටත් මේක සිද්ධ වෙනකොට හොඳ ආකාරව දැන් අර කායික වශයෙන් තිබිච්ච යම් යම් බාධාවන් දුර වෙලා ගිහිල්ලා විරසක ස්වභාවයන් දුර වෙලා ගිහිල්ලා දැන් අන්න කායික වශයෙන් මානසික වශයෙන් යම් සැහැල්ලුවක් දැනෙනවා. අන්න පස්සද්ධි සම්බොජ්ජංගේකුත් වැඩෙනවා. ඊළඟට හොඳට හිත මේ අරමුණේම ඒකාග්‍ර වෙලා මේ අරමුණ තුලම கிඳා බහැලා. වගේ හොඳට තියෙනකොට අන්න සමාධි සම්බොජ්ජංගේකුත් වැඩෙනවා. ඒතර මේ ආකාරයට මේ සියලුම කාර්යයන් බොහොම නිදැල්ලේ සිද්ධ වෙනකොට බොහොම නිර්වුල්ව සිද්ධ වෙනකොට කටයුත්ත හිත විසින්ම දැන් බාර අරගෙන හොඳට කෙරීගෙන යනකොට යෝගාවචරයට මොකක්වත් මැදිහත් වෙලා කරන්න දෙයක් නැහැ. එයාට දැන් තියෙන මේ කටයුත්තේ හිත බොහෝම කැමැත්තෙන් දැන් නියැලෙනවා. යම්කිසි සහනයක් තියෙනවා, සැහැල්ලුවක් තියෙනවා. අන්න එයාට තියෙන්නේ මේ වෙලාවේදී වැඩේ වෙන්න ඉඩ හැරලා ඒ දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. උපේක්ෂාවෙන් මදහත්වේ දිහා බලාගෙන ඉන්නෝ. අන්නේ අවස්ථාවේදී උපේක්ෂා සම්බොජ්ජංගේකුත් වැඩෙනවා. ඒතර බුදුරජාන් වහන්සේ උපදෙස් දෙනවා ඇතම් වෙලාවල් තියෙනවා මේ සමහර වෙලාවට මේ කටයුත්තේ නියැලෙනකොට හිත ලීන වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කටයුත්තේ නැවත නැවත යෙදෙනවා. හැබැයි යෙදෙනකොට සමහර වෙලාවට ඔන්න හිතේ යම් මෙලිකමක් ඇති වෙන්න පුළුවන්. යම් උදාසීනත්වයක් ඇති වෙන්න පුළුවන්. හිත සැඟවෙනවා වගේ වෙන්න පුළුවන්. අන්න ඒ බඳු අවස්ථාවක බුදුරජාණන් වහන්සේ කියනවා පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ෂා සම්බොජ්ජංගය වඩන්න එපා කියලා. දැන් සමාධි කරනවා එක වැඩි කළොත් එහෙම ඒ අරමුණේ කිඳා බැස්සලා හිත තියන්න ගියොත් නැත්තම් පස්සද්ධි පැත්ත නිකං අර බොහෝම ශාන්ත ස්වභාවයක හිත පවත්වන්න ගියොත්, ඔහේ ඉන්න ගියොත්, උපේක්ෂාවෙන් ඉන්න ගියොත්, තවදුරටත් අර ලීන භාවය වැඩි වෙන්න පුළුවන්. මොකද දැන් මේ හිත නිකන් සැඟ වෙන්න යන්නේ, පසුබාන්න යන්නේ, හිත ටිකක් තීන මිද්දට බර වෙන්න යන්නේ. අන්න ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේ කියනවා මේ පස්සාදි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, ඊළඟට උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්න සුදුසු නැහැ කියලා. හැබැයි ඒ වෙලාවේ වඩන්න සුදුසුයි, වැඩි අවධානයකින් වඩන්න සුදුසුයි ධම්ම විචේ සම්බොජ්ජංගයත් ඊළඟට විරිය සම්බොජ්ජංගයත් පීති සම්බොජ්ජංගයත්. මොකද ධම්ම විචයක් අපි වඩනවා කියන දැන් ඒක අපි තව ටිකක් ඔන්න උනන්දුවෙන් බලනවා විස්තර. මොනවාද තව කලින් නොදකපු දේවල් මෙතන තියෙන්නේ? මොනවාද මේකේ තියෙන අලුත් අලුත් හැඩතල මොනවාද? කියලා උනන්දුවෙන් තව ටිකක් බලනවා. විස්තර හොයන්න දැන් උත්සාහත් වෙනවා. ඒක ඊටාම සූක්ෂම ආකාරයෙන් ඇති වෙන නැති වෙන ස්වභාවයක් හරි ඔන්න බලන්න උත්සාහත් වෙනවා. අන්න ධම්මවිචේ පැත්තක් ඉස්සරහට එනවා. ඊළඟ වීරය තව ටිකක් වැඩි කරනවා. දැන් මලානික වේගනේ යන හිත පසුබාගෙන යන හිත, එහෙම නැත්නම් සැඟවිගෙන යන හිත අන්න නැවතත් ඔසවලා තියන අන්න වීරපැත්ත වැඩි කරනවා. විරි සම්බොජ්ජංගේ ඉස්සරහට ගන්නවා. ඊළඟට මේ කටයුතු දැන් ආයෙත් හොඳින් කරනකොට අන්න හිතේ සතුටක් ඇති වෙනවා, ප්‍රීතියක් ඇති වෙනවා. එහෙම නැත්නම් හිත තව ටිකක් මේ හිතේ පස්ස මේ සතුරු ස්වභාවයක්, සැහැල්ලු ස්වභාවයක් ඇති කරගන්නවා. අන්න පීති සම්බොජ්ජංගයත් වැඩෙනවා. එතකොට මෙතෙන්දී බුදුරජාන් වහන්සේ විශේෂයෙන් මතක් කරන්නේ හිතේ යම් අවස්ථාවක මේ කටයුත්තේ නියැලෙනකොට පසුබාන ගතියක්, ලීන වෙන ගතියක්, එමත් නැත්නම් සැඟ වෙන ගතියක්, තීන මිද්දට බර වෙන ගතියක් එනවනම් ඒ වෙලාවට පස්සද්ධි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග පැත්තට බර වෙන්න යන්න එපා. ඒ වෙනුවට අන්න ධම්මවිචය විරිය පීති කියන පැත්තට බර වෙන්න කියලා උපදෙස් දෙනවා. ඊළඟට තවත් අවස්ථාවක් වෙන්න පුළුවන් අපි මේ කටයුත්තේ නියැලෙනකොට සමහර වෙලාවට හිත විසිරෙන්න ගන්නවා. දැන් මේ අරමුණ දිහා හොඳට බලබලා හිටියා. අපි තුමු ඔන්න වේදනාවක් දිහා හොඳට අරමුණු කරගෙන හිටියා. හැබැයි දැන් ඔන්න හිත විසිරෙන්න ගන්නවා. ඒ වගේමයි හිතේ දැන් ඒ අරමුණේ කිසි ප්‍රසාදයක් නැහැ. දැන් හිතේ සතුට පහව ගිහිල්ලා. ඊළඟට හිත දැන් එහෙ මෙහෙ ඔන්න පොඩ්ඩක් දුවන්න ගන්නව නම් එතකොට බුදුරජාන් වහන්සේ කියනවා ධම්මවිචේ වඩන්න යන්න එපා. ඒ වගේමයි වීරය දැන් අනවශ්‍ය විදිහට යොදන්න යන්නත් එපා. ඒ වගේමයි ප්‍රීති ස්වභාවය නැත්තම් මේ අර කිරි පොලා යන ස්වභාවයක් වගේ ඒ බඳු ප්‍රීතියක් ගන්න පුළුවන් නම් ඒක යොදන්න යන්නත් එපා. මොකද ඒකෙන් නැවතත් උද්දච්චය වැඩි වෙන්න පුළුවන්. ආයෙ විසිරෙන ගතිය වැඩි වෙන්න පුළුවන්. දැනටමත් අපි හොඳට කාර්යය නිරත වෙලා හිටියා ඉන්න කොටයි දැන් මේ හිත විසිරෙන්න ගත්තේ. දැන් මෙතෙන්දී අනවශ්‍ය වීරයක් යොදන්න ගියොත් ආයෙ තවත් හිත විසිරෙන්න පුළුවන්. අතිපංගහිතං විරියං උද්දච්චානුපතිතං කියලා හැම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඕන්ට වඩා වීරය දුනොත් හිත ආයෙත් විසිරෙනවා. ඒ නිසා මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා අන්න ඒ බඳු මේ හිත දැන් මේ විසිරෙන්න පටන් ගත්තොත් අරමුණේ දැන් ඉන්නේ නැතුව වෙන අතීතට අනාගතයට දැන් එහෙට මෙහෙට පනින්න ගත්තොත් ඒ වෙලාවට අන්න පස්සද්ධි සම්බොජ්ජංගයයි සමාධි සම්බොජ්ජංගයයි උපේක්ඛා සම්බොජ්ජංගයයි වඩන්න කියන උපදෙස් දෙනවා. එතකොට අපිට තේරෙනවා මේ බොජ්ජංග වඩනකොට අපේ හිත දිහා පොඩ්ඩක් අපි දැනුවත් වෙන්න වෙනවා. දැන් මේ කාර්යය කොහොමද මෙයා හිත කරන්නේ? බොහොම සතුටින් කරනවද? නිදැල්ලේ කරනවද? එයාම සැහැල්ලුවෙන් මේ කටයුත්තේ නියැලෙනවද? කියලා පොඩ්ඩක් අපේ අපේ හිත ගැන විපරමක් කරන්න වෙනවා. ඒකේ බොහොම සාවධානව කටයුත්තේ නියැලෙනවා නම් අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. අන්න උපේක්ෂා සම්බොජ්ජංගේ පැත්තෙන් යන්න පුළුවන්. හැබැයි මේක දැන් හිත විසිරෙන්න අරගෙන නම් අන්න උපේක්ෂාවක් කරනවා වෙනුවට මේ විසිරෙන්න එහෙම අරගෙන නම් අන්න එතෙන්දී නැවතත් හිත සමාධිමත් කරන්න අවශ්‍යයි. නැවතත් පස්සද්ධියක් ඇති කරගන්න අවශ්‍යයි. නමුත් ඒ වෙනුවට හිත මලානික වේගන යනවා නම් හිත නිදිබර වේගන යනවා නම් කම්මැලි වේගන යනවා නම් අන්න හිතේ ආයේ ධම්මවිචේ පැත්තක් අවදි කරන්න අවශ්‍යයි. එතකොට මේ සමබර කිරීම යෝගාවචරයා ඇත්තම මේ භාවනා කරන කාල පරිච්ඡේදයේ අතරමැද්දේදී කරන්න වෙනවා. ඒක මේ ප්‍රායෝගිකව කරන වැඩක්. හරියට නිකන් අපි ගඟක අපිටම උණ ගඟක හරිය මූදක හරිය අපිටම උණ රුවල් ඔරුවක යනවා නම් ඒකේ හුලං අත දිහා බලලා ඒ මේ රුවල සකස් කරනවා වගේ දැන් යෝගාවචරයටත් සිද්ධ වෙනවා මේ යන අත දිහා බලලා හිතේ දැනට පවතින ස්වභාවය දිහා බලලා ඒ මේ අතර මද සකස් කිරීමක් කරන්න අන්න යෝගාවචරයට සිද්ධ වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ලීනං චිත්තං කියන මෙන්න මේ ස්වභාවයකුත් උද්දතං චිත්තං කියන මෙන්න මේ විසිරෙන ස්වභාවයකුත් බුදුරජාණන් වහන්සේ මතු කළත් පෙන්නනවා මේ බොජ්ජංග සංයුත්තේ එන අග්ගි සූත්‍රයේදී මෙන්න මේ අවස්ථා දෙකේදී ඊට ගැළපෙන අන්දමින් හිත හසුරවන්න අන්න යෝගාවචරය දක්ෂ වෙන්න වෙනවා. එතකොට අපිට තේරෙනවා දැන් වෙලාවට දැන් මේ අපි විවිධාකාර හැකියාවන් දියුණු කරනවා සමාධිය දියුණු කරනවා ඊළඟට සමහරලාට ඔන්න පස්සද්ධියක් වැඩෙනවා කායික සුවයක් මානසික සුවයක් දැනෙනවා සැහැල්ලුවක් දැනෙනවා සමහරලාට හොඳට විස්තර බලන්න යනවා ඉතින් මේ විවිධාකාර දේවල් මේ කටයුත්තේ තිබුණට අපි අපේ හිතේ වැඩෙන ස්වභාවය දිහා බලලා හිත යන අත දිහා බලලා මේවැයි අඩු වැඩි කිරීම කරන්න සිද්ධ වෙනවා එතකොට මෙතනිනුත් මේ බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙන්නේ බොජ්ජංග හතක් තිබුණට තුන තුන ගොඩවල් දෙකකට වැටෙනවා. ධම්මවිචේ විරිය පීති කියන බොජ්ජංග තුන එක ගොඩකටත් ඊළඟට පස්සදි සමාධි උපේක්ඛා කියන එක තවත් ගොඩකටත් වැටෙනවා. එතකොට මේවා අවස්ථානුකූලව අඩු වැඩි කරන්න සිද්ධ වෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරනවා සතිකෝ අහම් භික්කවේ සබ්බත්තිකං වදාමි. මහණෙනි මෙන්න මේ සතිය කියන බොජ්ජංගය එහෙම කිසිම මේ සීමාවක් ප්‍රශ්නයක් නැහැ වඩන්න සුදුසු නැති තැනක් කියලා නැහැ. ඕනම තැනකදී මේ සති සම්බොජ්ජංගේ දියුණු කරන්න කියලා කියනවා. ඒත් අපිට තේරෙනවා මේ සතියෙන් තමයි හරියට නිකන් හොඳට මේ දිහා බලාගෙන ඉන්නේ. දැන් මේ යන අත දිහා බලාගෙන ඉන්නේ සතියෙන්. ඒක සති සම්බොජ්ජංගයේ සුවිශේෂයි. අනිත් බොජ්ජංග 6 අවස්ථානුකූලව පොඩ්ඩක් අඩු වැඩි කරන්න සිද්ධ වෙනවා. නමුත් සතිය තමයි ඉස්සරහින්ම තියාගන්න තියෙන්නේ. සතියෙන් තමයි මේ දෙපැත්තේ අඩු වැඩි ස්වභාවය, බර බරපැත්ත හෝ ලහු පැත්ත පෙන්ලා දෙන්න යන්න සතියෙන්. අන්න ඒ නිසා සතිය ඉස්සරහට අරගෙන මේ කටයුත්තේ නියැලෙනවා නම් අන්න මේ කටයුත්ත සාර්ථක කරන්න යෝගාවචරයට අවස්ථාව ලැබෙනවා. නිසා අපි හැමතිස්සෙම විපස්සනාවේදී සතිය ඉස්සර කරගෙන යන ගමනක් තමයි තියෙන්නේ. නමුත් අපි යම් වෙලාවක සමාධිය ඉස්සර වෙන්න ගත්තොත් අන්න සමාධිය පොඩ්ඩක් අඩු කළා ඒ වෙනුවට අන්න ධම්මවිචේ පැත්ත ඉස්සරහට ගන්න වෙනවා. ඊළඟට ධම්මවිචේ පැත්ත ඉස්සරහට අරගෙන වැඩි වෙලා විසිරෙන්න ගත්තොත් අන්න සමාධි පැත්ත ඉස්සරහට ගන්න වෙනවා. ඒ නිසා මේ අවස්ථානුකූලව මේ යම් යම් සකස් කිරීම යෝගාවචරයට කරන්න සිද්ධ වෙනවා. ඊළඟට තවත් පැත්තකින් බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. දැන් අපි ඊයේ හුඟක් උදාහරණ වශයෙන් ගත්තේ මේ ආධ්‍යාත්මික අරමුණු පැත්තෙන්. ඒ කියන්නේ අපි ආනාපාන සතියක් වඩනකොට අපි මේ හුස්ම රැල්ලේ හිත තියන්ගෙන ඉන්නකොට කොහොමද සති සම්බොඤ්ඤාගයක් වැඩෙන්නේ. නමුත් මේ ආධ්‍යාත්මික අරමුණේ පමණක් නෙමෙයි අපි තුම ඔන්න අපේ බාහිර යම්කිසි අරමුණක් දිහා හොඳ අවධානයෙන් බලන් ඉන්නවා. දැන් මේ කෙලෙස් අරමුණක් දිහා නෙමෙයි. නමුත් ඔන්න අපි හිතමු සද්දයක් ඇති වෙලා නැති වෙලා යනවා. මේ සද්දය අපේ හිතේ රාග ద్వේෂ ඇති කරන්නේ නැත්තම් ඒ ඇති වෙලා නැති වෙලා යන යම්කිසි උපේක්ෂා සහගත සද්දයක් දිහා, සද්දාරම්මණයක් දිහා බොහොම සතිමත්ව බලන් ඉන්නකොටත් අන්න සති සම්බොජ්ජංගයක් වඩා ගන්න අවස්ථාව තියෙනවා. එතකොට මේ සති සම්බොජ්ජංගය මේ කය ඇතුළත අරමුණු භාවිතා කළත් වඩන්න පුළුවන්. ඒ වගේමයි බාහිර තියෙන යම් කෙලසුන්ගෙන් තොර කෙලසුන්ගෙන් අඩු අරමුණු පාවිච්චි කළත් අන්න වඩන්න අවස්ථාව තියෙනවා. ඒ වගේමයි ධම්මවිචයත්. ධම්මවිචයත් අපි අභ්‍යන්තරික අරමුණක් පාවිච්චි කළා. අපි මොන්න ආස්වාසයකම හොඳට මුල ස්වභාවය දැනගන්න. මැද ස්වභාවය දැනගන්න. අග ස්වභාවය දැනගන්න. අන්න අපි හොඳට සොයනාසුලුව ඉන්නකොට තමයි ওই දේවල් තේරෙන්නේ. ඒ වගේමයි අපි හිතමු ඔන්න වේදනාවක. වේදනාවක හොඳට පටන් ගන්න ආකාරය, වෙනස් වෙන ආකාරය, පැතිරෙන ආකාරය, නැති වෙලා යන ආකාරය, නැත්නම් ඒ අපි තනි වේදනාවක් කියලා ගත් එක වේදනා රසකට බෙදලා යන ආකාරය, බෙදලා යන ආකාරය, ඒ එක එකක් නැති ඇති වෙන නැති වෙන ආකාරයන් අපි මේ ඇතුලේ තියෙන අරමුණක් හොඳට විමසනකොට ඒවැය තොරතුරු බලනකොට අන්න ධම්මවිචේ සම්බොජ්ජංගයක් දියුණු වෙනවා. හැබැයි ඔය කටයුත්තම අපි එළියේ තියෙන යම්කිසේ උපේක්ෂා සහගත අරමුණක්, කෙලසුන්ගෙන් තොර අරමුණක් දිහත් හොඳට ඔන්න ඔය භාවනා මානසිකාරයකින් බලනවා නම් එතනත් ධම්මවිචේ සම්බොජ්ජංගයක් දියුණු වෙනවා. අපි හිතමු අපි යම්කිසි දෙයක් දිහා එළියේ තියෙන යම්කිසි අරමුණක් දිහා අපි විමසිල්ලෙන් බලනවා. ඒ අරමුණ හැබැයි රාග ద్వේෂ මෝහ දනවන අරමුණක් නෙමෙයි. හැබැයි මේ ඊටාම සරල උපේක්ෂා සහගත අරමුණක්. ඒක හැබැයි බොහොම තීක්ෂණව බලන්න ඕනේ. අපි ඒ දිහා හොඳ අවධානයෙන් බලන්න ඕනේ. ඒ බලනකොට අන්න විස්තර පේනවා. කලින් නොදුටු පැතිත් පේනවා. අන්න එතෙන්දිත් ධම්මචේ සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊළඟට වීරය සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ කියනවා දැන් ඇතැම් වෙලාවට අපේ මනසයි වැටෙන්නේ. මනස ටිකක් වැටලා කායික ශක්තිය තියෙනවා. හැබැයි මනස දැන් මේ කරන්න කැමති මනස දැන් ටිකක් පසුබාලා තියෙන්නේ. අන්න එතෙන්ද තමයි මනස ඔසවලා තියන්න වෙනවා. අන්න එතකොට මානසික පැත්තෙන් නැත්තම් චෛතසික පැත්තෙන් විරිය සම්බොජ්ජංගයක් වැඩෙනවා. හැබැයි තවත් වෙලාවක දැන් මනස කැමති මේ කටයුත්තේ හොඳින් නියැලෙන්න. භාවනාවත් හොඳින් කෙරීගෙන යනවා. හැබැයි යම් අවස්ථාවන්වලදී කායික වෙහෙසක් දැනෙන්න පුළුවන්. කායික දුබලතාවයක් දැනෙන්න පුළුවන්. නමුත් මානසික පැත්ත හොඳට කෙරෙනවා නැත්නම් භාවනාව හොඳට කෙරීගෙන යනවනම් අන්න කය පොඩ්ඩක් ඔසවලා තියලා කායික වශයෙන් යම් වීරයක් ඇති කරගෙන කයටත් කයනත් යම් සහ මේ සහයෝගයක් අරගෙන මේ කටයුත්ත කරනවා. අන්න කායික පැත්තෙන් අන්න වීර සම්බොජ්ජංගයක් වැඩෙනවා. නිසා වීර සම්බොජ්ජංගයේ පැත්තෙන් බුදුරජාණන් වහන්සේ එතකොට පෙන්නනවා අන්න කායික පැත්තෙනුත් වීර සම්බොජ්ජංගේ වඩන්න පුළුවන්. ඒ වගේමයි මානසික පැත්තෙන් චෛතසික පැත්තෙනුත් විරිය සම්බොජ්ජංගේ වඩන්න පුළුවන්. ඊළඟට පෙන්නනවා ඇතැම් වෙලාවට අපිට හොඳට මේ අරමුණට මේ හිත නැවත නැවත නංවන්න වෙනවා. උදාහරණයක් වශයෙන් අපි වේදනාවක් දිහා බලාගෙන ඉන්නකොට හිත වෙන අරමුණකට පනිනවා නම් අපි හිතමු දැන් ආයෙත් ආනාපානෙට යනවා හිත. ආයෙත් ගණන් ඔන්න වේදනාව තුල තියෙනවා. ආයෙත් ආනාපානෙට යන්න පුළුවන් ආයෙත් ගණන්ලා වේදනාව තුල තියෙනවා. වේදනාව තුල තියෙන නැවතත් ඒ වේදනාව තුල හිත හොඳට හසුරවනවා. එතකොට නැවත නැවත මේ වේදනා අරමුණට නංවන්න නංවන්න අන්න එතන විතක්කයක් සහිතයි, ਵਿਚාරයක් සහිතයි. එතකොට මේ විතක් ਵਿਚාර සහිතව මේ කටයුත්ත කරනවා. එතකොට මේ කටයුත්තේ දැන් ඔන්න හිත හොඳින් නියැලෙනවා නම් සමහරවිට මේ තුල යම් නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා. අන්න එතන ප්‍රීති සම්බොජ්ජංගයක් වැඩෙනවා. හැබැයි සමහර වෙලාවට දැන් හිත එතනම නිකන් කිඳා බැස්සා වගේ ඒකෙම තොරතුරක් හොඳට බලාගෙන ඉන්නවා. දැන් ආයෙත් එහාට මෙහාට කියලා හිත ගෙන්නන්න දෙයක් නැහැ. අරමුණට නංවන්න දෙයක් නැහැ. දැන් මේ ගත්ත අරමුණේම හොඳින් ඉන්නවා. එතකොට විතක්ක ਵਿਚාර වලින් තොරවත් මේ ස්වභාවය සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට දැන් අරමුණ තුල නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා. වෙන වෙන අරමුණු වලට දුවන්නේ නැහැ. අන්න ඒ ස්වභාවය තුල අන්න හිත දැන් සතුටින් නියැලෙනවා. සමාහිතව කටයුත්ත කෙරෙනවා. අන්න එතකොට බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා මෙන්න මේ විතක්ක ਵਿਚාර වලින් තොරවත් පිටි සම්බොජ්ජංගේ වඩන්න පුළුවන්. එතකොට පීති සම්බොජ්ජංගේ වැඩෙන පැති දෙකක් පෙන්නනවා. ඒ තමයි විතක්ක ਵਿਚාර සහිත පැත්ත. අනිත් එක තමයි විතක්ක ਵਿਚාර රහිත පැත්ත. තවත් පැත්තකින් පෙන්නනවා දැන් කායික වශයෙන් සැහැල්ලුවක් මතුවෙන්න පුළුවන්. ඊයේ අපි පස්සද්ධි සම්බොජ්ජංගේ ගැන කතා කළා. එතෙන්දී කතා කළේ විශේෂයෙන්ම මේ කාය පස්සද්ධියක්, චිත්ත පස්සද්ධියක් කියලා. ඒ කියන්නේ කායික සැහැල්ලුව දැනෙන්නත් පුළුවන්. මානසික සැහැල්ලුව දැනෙන්නත් පුළුවන්. Tamanට ඇතම් කෙනෙකුට ඔන්න කය පාවෙනවා වගේ දැනෙනවා. නැත්තම් Taman නිකන් හිත මේ උඩ ගිහිලා උඩ ඉඳන් බලාගෙන ඉන්නවා වගේ දැනෙනවා. එතකොට සමහරවිට කය බිම තියෙනවා. හිත ඔන්න සැහැල්ලු වෙලා උඩට ගිහිල්ලා වගේ උඩට ගිය හිතකින් අන්න බිම දිහා බලාගෙන ඉන්නවා. බිම තියෙන නැත්තම් ආසනයේ මත තියෙන කය දිහා බලාගෙන ඉන්න. ඔන්න වගේ ස්වභාවය නැත්නම් වෙලාවට යෝගාවචරින් විස්තර කරනවා. එතකොට මෙන්න මේ පස්සද්ධි ස්වභාවය කායික වශයෙන් දැනෙන්නත් පුළුවන් මානසික වශයෙන් දැනෙන්නත් පුළුවන්. ඒ නිසා මේ පස්සද්ධි සම්බොජ්ජංගය බුදුරජාණන් වහන්සේ කියනවා ඒතර කාය පස්සද්ධියක් වශයෙන් උද්දීවුන වෙනවා, චිත්ත පස්සද්ධියක් වශයෙන් උද්දීවුන වෙනවා. ඊළඟට සමාධි සම්බොජ්ජංගය ගැනත් ඇතැම් වෙලාවට හිත හොඳට මේ අරමුණේම තියෙනවා. ආයි දැන් එහෙ මෙහෙ යන්නේ නැහැ. ආයි දැන් අරමුණට නංවන්න දෙයක් නැහැ. අපි කලින් ගෙනල්ලා අරමුණ තුල තිබ්බා. දැන් එයා එහෙ මෙහෙ ගියේ නැහැ. අරමුණ තුලම හොඳට දැන් ඇතුලේ තියෙන යම්කිසි සූක්ෂම ස්වභාවයන් බලමින් ඉන්නවා. අන්න එතනදී විතක්ක ਵਿਚාර අඩු තරම්. විතක්ක ਵਿਚාර නොමැති තරම්. එතකොට එතන තියෙන්නේ විතක්ක ਵਿਚාර වලින් තොර සමාධියක්. හැබැයි නැවත නැවත මේ අරමුණට නංවමින් ඉන්න ස්වභාවයකුත් තවත් අවස්ථාවන් වලදී තියෙනවා. වෙන අරමුණකට ගියාට ඔන්න ආයි මේ අරමුණේ තියෙනවා. නැවත නැවත මේ අරමුණේ තියෙනවා. එතකොට ආයි මේ අලුත් අරමුණේ අපිට ඕමන අරමුණේ අන්න විතක්ක සහිත ਵਿਚාර සහිත වන්න සමාධි වෙනවා. එතකොට මෙන්න මේ සමාධියෙත් අර පීති සම්බොජ්ජංගේ වගේම බුදුරජාන් වහන්සේ පෙන්වන විතක්ක ਵਿਚාර සහිත අවස්ථාවක් තියෙනවා. විතක්ක ਵਿਚාර රහිත අවස්ථාවක් තියෙනවා. එතකොට මේ සමාධි සම්බොජ්ජංගය ඒ නිසා විතක්ක ਵਿਚාර සහිතවත් වර්ධනය වෙනවා. විතක්ක ਵਿਚාර රහිතවත් වර්ධනය වෙනවා. ඒ වගේමයි උපේක්ෂා සම්බොජ්ජංගය ගැන කියන්නේ ආධ්‍යාත්මික අරමුණක් දිහා නැත්නම් ඇතුලේ තියෙන අරමුණ දිහා හොඳට මේ කටයුත්තේ නියැලෙනකොට දැන් හිත හොඳට මේ කටයුත්ත කරගෙන යනවා නම් දැන් අපිට කරන්න දෙයක් නැහැ. අලුතෙන් කරන්න දෙයක් සකස් කරන්න දෙයක් නැහැ. කටයුත්ත හොඳට නියැලෙනවා. හිත විසින්ම මේ දිහා මේ කටයුත්තේ හොඳට නියැලෙනවා. එතකොට එයා ආධ්‍යාත්මික අරමුණක් තමයි භාවිතා කරන්නේ. එතකොට අන්න ආධ්‍යාත්මික පැත්තෙන් උපේක්ෂා සම්බොජ්ජංගයක් වැඩෙනවා. හැබැයි අපි හිතමු කෙනෙක් බාහිර අරමුණක් පාවිච්චි කළා දැන් මේ විපස්සනාවක නියැලෙනවනම් අන්න ඒ අරමුණෙත් දැන් හොඳට කටයුත්ත යෙදෙනකොට නැත්තම් ඒ කටයුත්තේ හිත නියැලෙනකොට දැන් අලුතෙන් කරන්න දෙයක් නැහැ. සකස් කරන්න දෙයක් නැහැ, අඩු වැඩි කරන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න. අන්න එතෙන්දිත් උපේක්ෂා සම්බොජ්ජංගය වැඩෙනවා. ඒ නිසා උපේක්ෂා සම්බොජ්ජංගය මේ ආධ්‍යාත්මික අරමුණ ඇසුරු කරගෙනත් එතකොට දියුණු කරන්න පුළුවන්. බාහිර අරමුණු ඇසුරු කරගෙනත් දියුණු කරන්න පුළුවන්. එතකොට මේ ආකාරයෙන් බුදුරජාන් වහන්සේ බොහෝම පුළුල් නන්දමින් විග්‍රහ කරනවා කොහොමද මේ බොජ්ජංග ධර්ම අවශ්‍ය වෙලාවට අඩු වැඩි කරන්නේ? කොයි ඒවද අඩු වැඩි කරන්න ඕනේ? කියන එක සම්බන්ධයෙන් විස්තර කරනවා. ඒ වගේමයි මේක මේ ආධ්‍යාත්මික අරමුණු සම්බන්ධයෙන්ුත් වැඩෙන ආකාරය, බාහිර අරමුණු සම්බන්ධයෙන්ුත් වැඩෙන ආකාරය, විතක්ක ਵਿਚාර සහිතවත් වැඩෙන ආකාරය, රහිතවත් වැඩෙන ආකාරය මෙන්න මේ අන්දමින් හොඳ විග්‍රහයක් කරනවා. ඊළඟට පින්වත්නි දැන් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ යෝ භික්කවේ මංගෝ යා පටිපදා තණ්හක්ඛයාය සංවත්තති තං මංගං තං පටිපදම් භාවේත. එතකොට මේ තණ්හාව ඡය වෙන යම් මාර්ගයක් යම් ප්‍රතිපදාවක් තියෙනවා නම් මෙන්න මේ මාර්ගය මෙන්න මේ ප්‍රතිපදාව දියුණු කරන්න කියලා කියනවා. මාර්ගයේ වශයෙන් ඔන්න බොජ්ජංග හත වඩන්න කියලා තමයි කියන්නේ. එතකොට මේ දේශනාව දැන් භික්ෂුන් වහන්සේලාට කරනකොට මෙතන ඉන්න උදායි කියන ස්වාමින් වහන්සේ. ඒ ස්වාමින් වහන්සේ ඔන්න බුදුරයන් වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. කතම් භාවිතානුකෝ බන්තේ සත්ත බොජ්ජංගා කතං බහුලී කතා තණ්හක්ඛයය සංවත්තන් තීති. භාගතුන් වහන්සේ මේ කොයි ආකාරයකින් දියුණු කරන බොජ්ජංග හත කොයි ආකාරයකින් බහුලීකృత කරන බොජ්ජංග 7ද තණ්හාව ෂේ කිරීම පිණිස පවතින්නේ කියලා ඔන්න ප්‍රශ්නයක් අහනවා. ඔන්න ඕකට බුදුරජාන් වහන්සේ බොහොම භාවනාවට ඊටාම වැදගත් උත්තරයක් දෙනවා. බුදුරජාන් වහන්සේ කියනවා ඉද උදායේ භික්ඛු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමින් විපුලං මහංගතං අප්පමානං අබ්භ්‍යාපජ්ජං මේ විදිහටම ධම්මවිචේ සම්බොජ්ජංගය ගැනත් කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමින් විපුලං මහග්ගතං අප්පමානං අභ්‍යාපජ්ජං මේ විදිහටම විරිය සම්බොජ්ජංගය ගැන පීති සම්බොජ්ජංගය ගැන පස්සද්ධි සම්බොජ්ජංගය ගැන සමාධි සම්බොජ්ජංගය ගැන ඊළඟට උපේක්ෂා සම්බොජ්ජංගය ගැනත් කියනවා දැන් අපිට මේ කාරණාව තේරුම් ගන්න අපිට පොඩ්ඩක් නැවතත් මේ විපස්සනාවක් වැඩෙන ආකාරය ගැන යම් අවබෝධයක් ගන්න සිද්ධ වෙනවා දැන් බුදුරජාන් වහන්සේ අපිටම කායानुපස්සනාවක් ගැන විස්තර කරනකොට එතෙන්දී අපිටම කායේ කායानुපස්සී විහෙරති කියලා ඔන්න කයෙහි කයානුව බලමින් කෙනෙක් වාසය කරනවා. දැන් මේකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න අපිටම ආනාපාන සතියක් වඩනවා කියලා. දැන් මේකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න යාට තේරෙනවා දැන් ඔන්න ආස්වාසය ඇති මේ ආස්වාසයක් මේ වෙලාවේ සිද්ධ වෙනවා ඔන්න මේ වෙලාවේ ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා කියන ඔන්න තේරෙනවා ඊට පස්සේ මේකේ තව ටිකක් ඒ අසියුම්ව මේ දිහා බලනවා ඔන්න මේ වෙලාවේදී දීර්ඝ ආස්වාසයක් සිද්ධ වෙනවා මේ වෙලාවේදී කෙටිව ආස්වාසයක් සිද්ධ වෙනවා කියලා ඔන්න තේරෙනවා. දැන් ඒ කියන්නේ තව හිත සියුම් වුණා. ඊළඟට තවත් හොඳට වමනාවෙන් බලනකොට අන්න මේ ආස්වාසය පටන් ගන්න ආකාරය, මේක තව තව වෙනස් වෙන ආකාරය, මැද ප්‍රදේශයේ මොන වගේද, අග ප්‍රදේශයේ මොන වගේද, ඊළඟට ආස්වාසය අවසන් වුණාම තියෙන පුංචි හිඩැස මොන වගේද, ඊළඟට ප්‍රස්වාසය පටන් ගන්න ආකාරය, ඊළඟට ප්‍රස්වාසයේ මැද ප්‍රදේශය, ප්‍රස්වාසයේ අග ප්‍රදේශය ඊළඟට නැවතත් ආස්වාසයක් පටන් ගන්නකම් තියෙන මේ පුංචි හිස් ස්වභාවය මේ ඔක්කොම දැන් අන්න යෝගාවචරය බලමින් ඉන්නවා. මේකේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සංසිඳෙන්න පුළුවන්. පස්සම් භයං කාය සංඛාරං අස්ස සිසාමිති සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ පෙන්නනවා දැන් මේ යෝගාවචරයාගේ මනාව මේ ක්‍රියාවේ යෙදීම හරහා හොඳට මුළු ලෝකෙම අමතක කළා මේ ආස්වාසය ප්‍රස්වාසය තුල හොඳට සාවධානව මේ කටයුත්තේ නියැලීම හරහා ඔන්න අරමුණ ක්‍රමානුකූල තුනී වෙන්න පුළුවන්. ආස්වාස ප්‍රසආස ක්‍රියාවලිය දැනෙන නොදැනෙන ගානට එන්න පුළුවන්. අන්න යා ඒ ගැන බය වෙන්නේ නැහැ. මේ සතිය දුර්වල වීමක් කියලා වැරදි උපකල්පනයක් කරන්නේ නැහැ. තමන් හොඳට මේ කටයුත්තේ නියැලුණා. මෙතන තියෙන මේ සතිය දුර්වල වීමක් නෙමෙයි අරමුණ තුනී වියාමක්. අන්න මේ අරමුණ තුනී වෙන දැන් ඉඩ දෙනවා. අරමුණ දැන් සංසිඳෙන්න ඉඩ දෙනවා. අන්න ඒ කටයුත්තෙත් හොඳින් නියැලුණා. ඊට පස්සේ සමහර වෙලාවට මේ ආනාපාන සතියේ නියැලෙනකොට හොඳට මේ කටයුත්ත යහපත් ආකාරයෙන් කෙරීගෙන යනකොට අන්න කෙනෙකුට ප්‍රීති ස්වභාවයක් දැනෙනවා. පා වෙනවා වගේ දැනෙනවා, ඇඟ කිලිපොලාය වගේ යනවා දැනෙනවා, ඊළඟ රැලි රැලි යනවා වගේ දැනෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා. මේ වැවිලා ඔක්කොම මේ වේදනාවේ ස්වභාවය. පීතිපටි සංවේදී, සුඛපටි සංවේදී කියලා හැම විස්තර කරනවා. ඒ කියන්නේ දැන් මේ කායික සුවයක් දැනුණාට ඒකට ඇලෙන්න යන්නෙත් නැහැ. ඒක මගේයි කියන්න යන්නෙත් නැහැ. තව ඉල්ලන්න යන්නෙත් නැහැ. ඒ වෙනුවට ඒ ස්වභාවයෙන් අයින් වෙලා මේ එන වේදනාව දිහා බලනවා. දැන් අන්න වේදනානුපස්සනාවක් වඩනවා මේ ආනාපාන සතිය හරහාම. ඊළඟට ඔන්න රැල්ලක් ඇවිල්ලා යනවා වගේ දැනෙනවා. අන්න ඒකෙත් එන යන ස්වභාවය දිහා තේරුම් ගන්නවා. මේ වේදනාවෙන් ඈත් වෙලා වේදනාව දිහාම බලනවා. ඔන්න නිකන් මුළු කයම තෙමිලා යනවා වගේ දැනෙනවා. ඊටාම සුවේ ස්වභාවයක් දැනෙනවා. අන්න ඒකත් තමන් ඒකට ඇලෙන්න යන්නේ නැතුව ඒ ප්‍රීති ස්වභාවයක් දිහා කයේ හටගන්නා හිතේ හටගන්නා යම් මේ සැහැල්ලුවක් දිහාත් මේකත් ඇවිල්ලා මේ සුඛ වේදනාවේ ස්වභාවයක්. මේකත් ඇවිල්ලා වේදනාවේ ස්වરૂපයක් කියලා අන්න වේදනානුපස්සනාවක නිරත වෙනවා. මෙහෙම නිරත වෙනකොට අන්න වේදනාවනුත් සංවිදෙන්න සංහිඳෙන්න පුළුවන්. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා අන්න චිත්ත සංඛාර පටිසං මේ පස්සම්භයන් චිත්ත සංඛාරං අස්ස සිස්සාමිති සික්කති කියලා උගන්වනවා. ඒ කියන්නේ දැන් ඔන්න හිත මේ කයේ හටගත්තා විවිධාකාර වේදනා ස්වභාවයන් අන්න සංසිඳෙන්න පටන් ගත්තා. අන්න සංසිඳීම සඳහා අන්න මේ කටයුත්ත කළා. ඒකට ඉඩ දුන්නා. ඊට පස්සේ යන්න හිමීට හිත දිහා බලන්න පුළුවන්. චිත්තපටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති කියලා උගන්වනවා. දැන් ඔන්න හදාගත්ත සතිමත් බවක් එක්ක හොඳට වැඩිච්ච සම්පජඤ්ඤයක් එක්ක තමයි යන්න හිත දිහා බලන්නේ. දැන් එතකොට කය හොඳට සංසිඳිලා ඒ වගේමයි වේදනාවනුත් සංසිඳිලා දැන් මේ දීර්ඝ කාලයක් වඩපු භාවනාවක් දැන් සහිතයි. ඒ කියන්නේ දැන් මම මේ විනාඩි කිහිපයකින් මේක විස්තර කරාට මේ පින්වතුන් හිතන්න එපා මේ එක පරයන්කෙන් මේ ඔක්කොම ටික වෙනවා කියලා. ඉතින් මේ පින්වතුන් දන්නවා ආධුනික යෝගාවචරයෙන් දන්නවා පළවෙනි පියවරට උනත් අපිට සමාලාට මාස ගණන් යන්න ඉඩ තියෙනවා. සතෝ වාස සති සතෝ පස්ස සති කියන පියවරට උනත් මාස ගණන් යන්න ඉඩ තියෙනවා. එච්චරට මේ දීර්ඝ ගමනක් මේ විනාඩියෙන් විස්තර කරන්නේ. ඉතින් එතකොට අපි මේ කටයුත්තේ නියැලෙන්න නියැලන්න කායානුපස්සනා කොටසේ නියැලෙන්න නියැලෙන්න වෙන පියවර හතරක් තමයි බුදුරජාන් වහන්සේ අර කෙටියෙන් පෙන්ලා තියෙන්නේ. එතකොට කාලයක් මේක නිරත වෙන ගමනක්. හොඳට ඒ හරහා සතිය දියුණු වෙනවා, සම්පජඤ්ඤය දියුණු වෙනවා, අර බොජ්ජංග ධර්ම වැඩෙනවා. ඊළඟට වේදනානුපස්සනාවේත් අර විදිහට නියැලෙනකොට විවිධාකාර වේදනාවන් බලනකොට අන්න එතනනොත් බොජ්ජංග ධර්ම දියුණු වෙනවා, ප්‍රඥාවක් වැඩෙනවා. ඉතින් මේ බෝධිපාශික ධර්මයන් දියුණු වෙනවා. ඒකේ තවත් පියවරක් වශයෙන් තමයි අන්න චිත්තානුපස්සනාවකට යොමු වෙන්නේ. ඒ කියන්නේ වැඩිච්ච සතියක් සහිතව, සුපතිට්ඨිත සතියක් සහිතව, ඒ වගේමයි හොඳට දැන් හිතේ තියෙන සම්පජඤ්ඤයක් සහිතව තමයි දැන් මේ චිත්තානුපස්සනාවට යන්නේ. අන්න එතකොට යාට පුළුවන් දැන් මේ හිතේ নানা ප්‍රකාර අරමුණු එනවා යනවා. මේ දිහා බලන්නේ තයා හිත හිර කරගෙන නෙමෙයි, බල කරගෙන නෙමෙයි හිතට යන්න ඉඩ දීලා. මොකද දැන් තමන් ගැන විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. තමන් මේ වඩපු ධහම ගැන විශ්වාසයක් තියෙනවා. තමන්ගේ හැකියාව ගැන යම් යම් විශ්වාසයක් දැන් මේ යෝගාවචරය තුළ තියෙනවා. එයාට දැන් විශ්වාසයි තමන්ගේ සතිමත් භාවය තුළ හිත තියනකොට අර හිතේ යන විවිධාකාර අරමුණු වල කොයිතරම් ආකර්ෂණීය ගතියක් තිබුණත් ඒකට ඇලෙන්නේ නැතිව තමන්ගේ තියෙන මේ සතිය තුළ පිහිටලා ඉන්න පුළුවන් කියන විශ්වාසය දැන් මේ යෝගාවචරයට ඇති වෙලා. අන්න ඒ බඳු හැකියාවක් සහිතවයි දැන් මේ හිතේ යන දේවල් දිහා බලන්නේ. එතකොට අන්න එයාට පුළුවන් චිත්තපටි සංවේදී අස්සසි සාමීති සික්ඛති කියලා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මේ පියවර ක්‍රියාත්මක කරන්න. දැන් හිතේ নানা ප්‍රකාර දේවල් එනවා යනවා. ඒ දිහා මධ්‍යස්තව බලාගෙන ඉන්නවා. එහෙනම් චිත්තානුපසනාදී විස්තර කරන ඔන්න රාගසිතක් එනවා. ඒක රාගසිතක් බව දැනගන්නවා. දේශසිතක් එනවා. දේශසිතක් බව දැනගන්නවා. මෛත්‍රී සහගත සිතක් එනවා එන්න එක මෛත්‍රී සහගත සිතක් කියලා දැනගන්නවා. වීත රාගයේ සිතක් එනවා අන්න වීත රාගයේ සිතක් කියලා දැනගන්නවා. මේවා හුදු සිත් පමණයි. මේ එකක්වත් එකක්වත් අපි වර්ධනය කරන්න යන්නේ නැහැ. ඒක ආවා කියලා අපිට ද්වේෂ කරන්න යන්නෙත් නැහැ. ඒවා එක ගැටෙන්න යන්නෙත් නැහැ. ඒවා දිහා බලනවා එන යන දිහා. ඇති වෙන නැති වෙන දිහා. සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති වය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති. දැන් මේ හැම සිතුවිල්ලක්ම ඇති වෙනවා අන නැතිලා යනවා. ආයෙත් තවත් සිතුවිල්ලක් ඇති වෙනවා නැතිලා යනවා. දැන් ඔහොම බලබලා ඉන්නකොට දැන් මේ සිතුවිලි අතර සමහර ලාවට පරතරයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මොකද අපි දැන් උදව් කරන්නේ. අපිම තමයි මේ සිතුවිලි සාමාන්‍යයෙන් උදව් කරන්නේ. අපිමයි මේවා පෝෂණය කරන්නේ. අපිමයි කන්න බොන්න දීලා අපේම හිතේ මේවා වර්ධනය වෙන්න ඉඩ සලස්සන්නේ. නමුත් දැන් යෝගාවචරය ඒබඳු දෙයක් කරන්නේ ඒ වෙනුවට දැන් මෙයා බොහොම පැත්තකට වෙලා අඩියක් පස්සට තියලා දැන් මේ යන කතාව දිහා බොහොම මධ්‍යස්තව බලන් ඉන්නවා. උපේක්ෂාවෙන් බලන් ඉන්නවා මේකට අනුග්‍රහ නොකර. මේ විදිහට උපේක්ෂාවෙන් බලන් ඉන්නකොට බලන් ඉන්නකොට ඔන්න ඒක බොහොම තුනී වෙලා යන්න ගන්නවා. තවදා බොඳ වෙලා යන්න ගන්නවා. සිතවිලි අතර දැන් පරතරයක් සමහරට තේරෙන්න ගන්නවා. එතකොට අන්න යෝගාවචරය දැන් පහසුයි කලින් තරම් එච්චර කරදරයක් නැහැ. පීඩාවක් නැහැ. අන්න ඒ ස්වභාවය නිසාම අන්න මේ හිත තව තව තැම්පත් වෙනවා. සමාහිත සමාධං චිත්තං අස්ස සිස්සාමිති සික්කති කියලා අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ කියන්නේ දැන් අන්න හිත තැම්පත් වෙන්න ගත්තා. තව තව සමාධිමත් වෙන්න ගත්තා. මෙන්න මේ අවස්ථාවේදී දැන් යෝගාවචරයත් දැන් මේ සිතේරි වලටත් ඇවිල්ලා යන්න ඉඩ දුන්නා. ඒවා තව තව දුර්වල වෙවි යනවා. ඒ යන හැම දෙයක් දිහාම දැන් අර යන දිහා බලබලා ඉන්නවා. එකක් ආව දැන් යන හැටි බලනවා. තාත්තයක් ආව යන හැටි බලනවා. යන හැටි උද්‍යෝගයෙන් බලනවා. ඉතින් ඒවා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඔන්න තමහර වෙලාවට හිත සිතුවිලි වලිනුත් තොර වෙන්න ඉඩ තියෙනවා. ඔන්න ඒ தത്വෙට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් අනිශ්චිත ස්වභාවයක් කියලා. මේක කායානුපසනාවෙන් වෙන්නත් පුළුවන්, වේදනානුපසනාවෙන් වෙන්නත් පුළුවන්, චිත්තානුපසනාවෙන් වෙන්නත් පුළුවන්. මෙන්න මේ බඳු අරමුණු ඇසුරු නොකරන ස්වභාවය. අන්න හිතේ ඇති වුණොත් ඒ தත්ත්වය අන්න දැන් පොඩ්ඩක් පවත්වන්න කෙනෙක් උත්සාහත් වෙනවා. ඒකෙම යම් වර්ධනයක් කරන්න උත්සාහත් වෙනවා. ඒකෙම වර්ධනයක් වෙනකොට බුදුරයන් වහන්සේ කියනවා දැන් අන්න කායනුපස්සනාවෙන් කයත් තැම්පත් වුණා. කයේ ආයි කායික අරමුණුත් අයින් වුණා. වේදනානුපස්සනාව හරහා වේදනා සංඥා ආදී අරමුණුත් අයින් වුණා. දැන් මෙයාගේ ගනුදෙනුව සිද්ධ වුණේ තනිකරම හිතත් එක්ක. හිතේ යන විවිධාකාර සංස්කාර සබහායන් එක පමණයි දැන් අන්න ගනුදෙනුව සිද්ධ වුණේ. ඔන්න ඒකත් සමනේ වුණා. අන්න හිත අනිශ්චිත ස්වභාවයකටපත් වෙනවා. මෙන්න මේ වගේ මේ අනිශ්චිත ස්වභාවයක් කෙනෙක් හඳුනාගත්තොත් අනිසස ස්වභාවයකට හිත පැමිණියොත් අන්න මේක විපස්සනාවේදී එක්තරා මධ්‍යස්ථානයක් කියලා හිතා ගන්න පුළුවන්. අපිට හම්බෙන එක්තරා ෂේම භූමියක් වශයෙන් හිතා ගන්න පුළුවන්. නමුත් මේ తত্ত্বය මෙතන ඉන්න හැමෝම අත්දකලා තියෙන්න පුළුවන්. නමුත් මේක අපිට කිසිම රසයක් නැහැ. මෙතන තියෙන හරිම ඒකාකාරී බවක් මොකද මෙතන අර කෙලස් වලින් කරන පුබුදුවාලීමක් නැහැ. කෙලස් වලින් කරන උසු ගැන්වීමක් නැහැ. හිත අවදි කිරීමක් නැහැ. දැන් මේ පින්වතුන් දන්නවා අපේ හිතේ රාගයක් මතුවලා තියෙනකොට රාගෙන් හිත දැවෙනකොට අපිට නිින්ද යන්නේ නැහැ. ඒ වගේම අපි හිතමු අපිට හොඳටම කේන්ති ගිහිල්ලා තියෙනකොට ඒත් නිින්ද යන්නේ නැහැ. එතකොට මේ කෙලෙසුන්ගෙන් රාග ద్వේෂ ආදී කෙලෙසුන්ගෙන් අපේ හිත අවදි කරලා තියෙනවා. අපේ හිත උසි ගන්නලා තියෙනවා. හැබැයි ඒව දුර්වලලා යනකොට ඒවා ෂේ වෙලා යනකොට නැත්නම් ඒවයින් තොර වෙනකොට අපිට හරීම ඒකාකාරී බවක් දැනෙනවා. නිදිමත බවක් දැනෙනවා. ඒතකොට සමහරලාට මෙන්න මේ කියන මට්ටම් වලදී අර වගේ අරමුණු වලින් හිත පොඩ පොඩ ඈත් වෙනකොට හිතට දැනෙන්නේ හරිම කම්මැලි කමක්. හිතට දැනෙන්නේ හරිම ඒකාකාරී බවක්. ඉතින් බොහෝ වෙලාවට ඒ නිසා අපි මේ බඳු තත්වයක් අත්දකින්නකොට හිත නින්දට වැටෙනවා. ඉතින් යෝගාවචරයේ ඊළඟට ඔන්න උත්සාහත් වෙනවා නැවත නැවත මේ ස්වභාවයන් තේරුම් අරගෙන සෑහෙන සුතම සුතමේ ඥානයකුත් හදාගෙන අනුත්සාහත් වෙන මෙන්න මෙතන තියෙනවා යම්කිසි දෙයක් නිමිති නොගන්නා වූ ස්වභාවයක්. අරමුණු ඇසුරු නොකරන ස්වභාවයක්. එක්තරා අන්දමකින් හරිම විවේකී ස්වභාවයක්. දැන් මෙතන රාගෙන් ගහන්නෙත් නැහැ නැත්නම් රාගෙන් පීඩා කරන්නෙත් නැහැ. මෙන්න මෙතන ද්වේෂයෙන් පීඩා කරන්නෙත් නැහැ. හිත අරමුණු වලට පැටලෙන මෝහයෙන් පීඩා වෙන ස්වභාවයකුත් නැහැ. හිතේ තියෙන එක්තරා අන්දමකින් පුංචි නිදහසක්. දැන් මේ නිදහස් ස්වභාවය, ස්වාධීන ස්වභාවය අන්න කෙනෙක් හඳුනා ගන්න උත්සාහත් වෙනවා. එතන මේ බඳු ස්වභාවයක් හඳුනා ගන්න හඳුනා ගන්න අන්න යෝගාවචරයාට මේ தત્ත්වයේ හිත පවත්වන්න එකාතකින් උත්සාහයෙන් කරන්න සිද්ධ වෙනවා. මොකද අපි අපේ හිතේ මතුවෙන දේවල් වලට වටනකම් දෙන්නේ අපේම හිතේ තියෙන කෙලෙස් වලට සාපේක්ෂව. අපි අපේ හිතේ යම්කිසි සතුටක් ඇති වුණොත් ඒ සතුට හරහා අපේ කෙලෙස් හොඳට අවදි වුණොත් අන්න අපි හිතනවා ආ මේක තමයි හොඳම තැන. අපි හිතනවා අපි යම්කිසි රූපයක් දකිනවා. ඒ රූපේ දැක්කම අපේ හිතේ හොඳට ලොකු කැමැත්තක් ඇති වුණා. අන්න ඉතින් එයා තමයි ඉන්න ලෝකෙම මේ ලෝක සුන්දරී කියන ඔන්න හිතා ගන්නවා. මොකද අර අපේ හිතේ වැඩියෙන්ම කෙලෙස් ජනනය කරා. අපි ඒ බඳු දේවල් වලට තමයි වැඩි වටිනකමක් දෙන්නේ. නමුත් මෙතන තියෙන්නේ ඒ බඳු කිසිම කෙලෙස් ජනනය කරන ස්වභාවයක් නෙමෙයි. ඒ නිසා මේ වගේ තැන්වලදී සෑහෙන්න එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලබන්න වෙනවා මේ බඳු තැනක් එකතකින් හඳුනා ගන්න පවා. ඒතර මේ බඳු තැනක් අන්න හඳුනා ගත්තොත් ටික ටික අන්න ඒක වර්ධනය කරන්න යෝගාවචරයේ උත්සාහත් වෙන්න උත්සාහන්ත වෙන්න වෙනවා. නැවත නැවත අරමුණු අර ඇතිවීම නැතිවීම වශයෙන් දැකලා මේ විදිහට බලනකොට බලනකොට අන්න කෙනෙකුට හැකියාව ලැබෙනවා හොඳට ප්‍රඥාව මුහුකුරා යන්න මුහුකුරා යන්න වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අන්න අර අනිශ්චිත ස්වභාවය ටික ටික වර්ධනය කරන්න. දැන් මේ බුදුරජාන් වහන්සේ උපදෙස් දෙන්නේ මේ උදායි ස්වාමීන් වහන්සේට මෙන්න මේ අනිශ්චිත ස්වභාවය ඇසුරු කරගෙන බොජ්ජංග ධර්ම දිනු කරන ආකාරය තමයි විස්තර කරන්නේ. ඉද උදායි භික්ඛු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං මොස්සංග පරිණාමි දැන් අපි මේ ටික පොඩ්ඩක් තේරුම් ගත්තොත් දැන් තවදුරටත් සතිය දියුණු කරන්න කියනවා හැබැයි අර අරමුණු තුලම හිත පවත්වමින් අරමුණු තුලටම අරමුණේම ස්වභාවය දකිමින්ම නෙමෙයි ඒ වෙනුවට පුළුවන්කමක් තියෙනවා නම් අර අරමුණු ඇසුරු නොකරන ස්වභාවය තුලත් හිත පවත්වමින් දැන් ඇතම් වෙලාවට ඇතම් යෝගාවචරයින්ට හිතේ යම් යම් ස්වභාවයන් මතුවෙන ඔන්න සිතුවිලි සහිතව මේ කටයුත්තේ නෙලනවා. එතන සතිමත් භාවයක් තියෙනවා. දැන් සිතුවිලි සහිතයි. එක සිතුවිල්ලක් ආවා ඒකත් ගියා. ඔන්න තව සිතුවිල්ලක් ආවා ඒකත් ගියා. ඔන්න සිතුවිලි සහිතයි. හැබැයි ඊට පස්සේ සිතුවිලි නැති ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. අන්න එතෙන්දි විවේක ස්වභාවයක් තියෙනවා. සිතුවිලි වලින් දැන් පීඩනයක් නැහැ. සිතුවිලි වලින් පෙළෙන ස්වභාවයක් නැහැ. එතන තියෙන විවේක ස්වභාවයක්. අන්න බුදුරජාණන් වහන්සේ කියන විවේක නිසිතං. මෙන්න මේ විවේක ස්වභාවය ඇසුරට ගන්නවා. විවේක ස්වභාවය අගය කරන්න උත්සාහත් වෙනවා. මේකේ රහක් නැහැ. හැබැයි පොඩ්ඩක් මතක් කරලා දෙනවා මෙතන ඉන්න ඕනේ. පොඩ්ඩක් මතක් කරලා දෙනවා නැවත හිතට කමක් නැහැ. ඔහොම ඔහොම ඉන්න කියලා මතක් කරලා දෙනවා. විවේක නිසිතක්. විරාග නිසිතක්. මෙතන තියෙන්නේ කිසිම රාගී ස්වභාවයකින් තොර ගතියක්. මෙතන කිසි රසයක් නැහැ. හිත ඇලෙන ගතියක් නැහැ මෙතෙන්ට. අපේ හිත ඇලෙන්නේ සාමාන්‍යයෙන් අපි කැමති දේවල් වලට. දැන් මෙතන ඇලෙන්න කියලා දෙයක් නැහැ. විරාගී ස්වභාවයක් තියෙන්නේ. අන්නේ විරාගී ස්වභාවය ඇසුරු කරන්න උත්සාහත් වෙනවා. විරාගී ස්වභාවයක් හිතේ බලපවත්වන්න උත්සාහත් වෙනවා. මේ තියෙන හරිම ඒකාකාරී ටිකක් කම්මැලි දනවන නිමිති නැති ස්වභාවය ගැන අන්න පොඩ්ඩක් උනන්දුවෙන් විරාගීව බලන්න උත්සාහත් වෙනවා. නිරෝධ නිසිතං. දැන් විවිධාකාර අරමුණු එන්න පුළුවන් ආවොත් යන හැටි බලනවා. නිරෝධය දිහා බලනවා. නැති වෙලා යන හැටි දිහා බලනවා. ඊළඟට ගියාට පස්සේ ආයෙත් ඔන්න හිස් ස්වභාවයක්, මුකුත් නැති ස්වභාවයක්, කෙලෙස් නැති ස්වභාවයක් තියෙනවා. හැබැයි අන්න ඒ තත්ත්ව ඉන්න පටන් ගන්නවා. ඊළඟට මෙන්න මේ தත්වය තුල වස්සග්ග පරිණාමින් කියන්නේ දේවල් අතහරින සංඥාවක් තමයි දැන් යෝගාවචරයේ හිතේ තියෙන. දේවල් ඒවි ආවම් මං අතහරින්න ඕනේ. දැන් ආකල්පයක් වශයෙන් හිතේ තියෙනවා දේවල් අතහැරීම. වස්සග්ග පරිණාමින්. පටිනිස්සග්ගානුපස්සනාව කියලා මේ පිංගුතුන් අහලා ඇති. දැන් විපස්සනාව වැඩෙන්න වැඩෙන්න යෝගාවචරයේ හිතේ තියෙන කොයි කාවත් ඉතින් එනවා යනවා. අල්ල ගන්න දෙයක් නැහැ, බදා ගන්න දෙයක් නැහැ. මේකත් ආව, ඒකත් ගියා. ඉතින් එන එන දේ අතහරින ආකල්පයක් තමයි දැන් යෝගාවචරයේ හිතේ තියෙන්නේ. අන්න වොස්සංග පරිණාමින් කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන මේ ගැඹුරින් විස්තර කරන්නේ මේ බොජ්ජංග ධර්ම දියුණු කරන්නලු මෙන්න මෙබඳු ආකල්පයකින්. සතිය දියුණු කරනවා විවේකීව. අර හිතේ අරමුණකින් තොර ස්වභාවය තුල පවා සතිමත් වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ සතිය දිනු කරන්න නම් ඔන්න අනිවාර්යෙන් අරමුණක් අවශ්‍යයි. නමුත් මෙතන එහෙම දෙයක් නැහැ. මෙතන තියෙන විවේකී ස්වභාවයක්. අරමුණකින් තොර ස්වභාවයක්, නිමිති නැති ස්වභාවයක්. ඒ ස්වභාවයත් අන්න සතිය දිනු කරනවා. ඊළඟට ධම්මවිචය. අන්න ඒ ගැන හොඳ දැනුවත් වෙනවා. හිත ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. කොයි වෙලාවෙද මේ හිතේ අන්න අරමුණු නැති වෙන්නේ? දැන් අරමුණ ගැන බලපු හිත අරමුණු නැති ස්වභාවය ගැනත් බලනවා. අන ධම්මවිචේ සම්බොජ්ජංගයක් දියුණු වෙනවා. ඊළඟට මේකේ තියෙන අර නීරස ගතිය නිසා ඒකාකාරී ගතිය නිසා දැන් හිත එපා කියනවා. මේක වැඩන්නේ නැහැ කියලා කියනවා. නැගිටලා යන්න හිතෙනවා. ආයෙත් ප්‍රක්මනට යන්න හිතෙනවා. ආයෙත් ඔන්න වෙන අරමුණක් කයේ තියෙනවා ඒකට යන්න හිතෙනවා. නමුත් අන්න විරිය සම්බොජ්ජංගයක් වඩනවා. නෑ මෙතන තමයි ඉන්න ඕනේ. මෙතන තමයි විවේකයක් තියෙන්නේ. මෙතන තමයි නිමිති නැත්තේ. මෙතන තමයි කෙලෙස් නැත්තේ. කියලා අන්න තේරුම් අරගෙන අන්න වීරය සම්බොජ්ජංගෙන් ඔසවලා දෙනවා. අර වෙන වෙන තැනට පනින්න හදන හිත මායя දෙන මේ විවිධාකාර මේ බොරු ලණුවලට අහු නැතිව අන්න බුදුරජාන් වහන්සේ කියන මෙන්න මේ විවේකයේ අසුර කරන්න ඕනේ කියලා අන්න වීරය සම්බොජ්ජංගයකින් කියලා දෙනවා. අන්න වීරය සම්බොජ්ජංගයක් වඩනවා. ඇතැම් වෙලාවට ඉතින් මේ විදිහට නැවත නැවත කරන්න කරන්න මේ විවේක ස්වභාවය තුළ හිත ඉන්න ඉඩ තියෙනවා. දැන් ඔන්න අරමුණු ආවට ගණන් ගන්න නැහැ. දැන් හිත ටිකක් කැමති මේ විවේකයේ ඉන්න. මුකුත් නොකර ඉන්න. දැන් අපිට සාමාන්‍යයෙන් හරිම අමාරුයි මුකුත් නොකර ඉන්න. අපිට පුරුදු වෙලාම තියෙන මොනා හරි කරන්න. දැන් අර සින්දුවක් එහෙමත් තියෙනවානේ. මේ නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි ගහපල්ලාබම් පෙස්සන් කියලා. ඉතින් මොකක් හරි කරන්න නැත්නම් පෙස්සමක් හරි ගහන්න තමයි කියන්නේ. දැන් මෙතෙන්දී වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මුකුත් නොකර ඉන්න තමයි තියෙන්නේ. දැන් මේ මුකුත් නොකර ඉඳීම තුල සමහරලාට ඔන්න යෝගාවචරයට සතුටක් දැනෙන්න පුළුවන්. ඇයිද මෙච්චර කාලයක් තිස්සේ මොනා හරි කර කර තමයි හිටියේ. දැන් ඔන්න ජීවිතේ පළවෙනි වතාවට මුකුත් නොකර ඉන්න අවස්ථාවක් ලැබිලා. අන්න මුකුත් නොකර ඉන්නවා. මුකුත් නොකර ඉඳද්දිත් අන්න හිතේ යම් සතුටක් ඇති වෙන්න පුළුවන්. අන්න පීති සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊළඟට මේ ස්වභාවය තුල කෙලෙස් නැතිවීම නිසා, නීවරණ පහවීම නිසා අන්න සැහැල්ලුවක් දැනෙන්න පුළුවන්. අන්න කායික වශයෙන් පස්සද්ධියක්, චිත්ත පස්සද්ධියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි මේ විවේක ස්වභාවයේ හිත සමාධි වෙන්නත් පුළුවන්. දැන් අරමුණක් සහිත සමාධි මේ තියෙන අරමුණක් රහිත සමාධි. මෙන්න මේ අරමුණකින් තොරවත් අන්න හිත සමාධිමත් වෙනවා. දැන් මේ විවේකයේ තුල විරාගී ස්වභාවයක් තුල අතහරින ආකල්පයක් තුල අන්න හිත සමාධිමත් වෙලා. අන්න සමාධි සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊළඟට මේ කටයුත්ත හොඳට කෙරෙනවා නම් හිත කැමැත්තෙන්ම දැන් පොඩ පොඩ මේ කටයුත්ත කරනවා නම් අන්න අමුතුවෙන් මේ යෝගාචරයට කරන්න දෙයක් නැහැ. එයාට තියෙන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම නිකන් ඉන්න. අන්න ඒ නිකන් ඉඳීම හරහා අන්න උපේක්ෂා සම්බොජ්ජංගිකුත් වැඩෙනවා. ඔන්න මේ බුදුරයන් වහන්සේ ඊටාම සියුම් තැනක් මේ මතු කළා දෙන්නේ. එතකොට සති සම්බොජ්ජංගයක් වඩන්න කියනවා විවේක නිශ්චිතව. විවේකයේ ඇසුරු කරගෙන. විවේකයක් මත පදනම් වෙලා. ඊළඟට සති සම්බොජ්ජංගේ තව දිනු කරන්න කියනවා විරාගීව. විරාගය මත පදනම් කළා. පදනම් වෙලා. සති සම්බොජ්ජංගේ දිනු කරන්න කියනවා. එතකොට නිරෝධයක් ඇසුරු කරගෙන නැති වෙන හැටි දිහා බලාගෙන. දේවල් එනවා හැබැයි යන දිහා තමයි බලන්නේ. ගියාට පස්සේ එකක් ආවේ නැත්නම් අන්නේ නිරුද්ධ වෙච්ච සබහාය දිහා තමයි බලන්නේ. ඒක ඇසුරු කරමින් තමයි යන්න සතිය දිනු කරන්න කියන්නේ. ඒ වගේමයි ආකල්පයක් වශයෙන් තියෙන්නේ ආවොත් අතහැරලා දානවා කියන ආකල්පයක්. එතකොට මේ විදිහටම සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්න අන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කියලා දෙනවා. ඊළඟට මේක කොයිතරම් වැඩි යුතුද කියන ආකාරය ගැන අන්න උදායි සාවින්හන්සේට මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා විපුලං මහංගතං අප්පමානං අබ්භ්‍යාපජ්ජං. ඔන්න අපි හිතුවොත් මේක මේ විනාඩියක් කරාම ඇති කියලා. අන්න බුදුහාමුදුරුවෝ ඒකට උත්තරේ දීලා තියෙනවා. මේක මේ විඩාඩියක් නෙමෙයි විපුලං. මේක මහත්සේ දියුණු කරන්න. මහග්ගතං මේක බොහොම උතුම් ආකාරයෙන් දියුණු කරන්න. මහත්සේ දියුණු කරන්න. උසස් බවට පත් කරන්න. අප්‍රමාණම් මේක අප්‍රමාණ වශයෙන් දියුණු කරන්න. අභ්‍යාපජ්ජං කිසිම පීඩාවක් නොවන මට්ටමකින් දියුණු කරන්න. ඔන්න එකාතකින් මේ අනිමිත්ත ස්වභාවයක්, ශුන්්‍යත ස්වභාවයක් දක්වා ඒවැයි අනිමිත්ත චේතෝ විමුක්තියක් දක්වා නැත්නම් ශුන්්‍යත චේතෝ විමුක්තියක් දක්වා අන්න විපස්සනා යෝගාවචරයේ කන්න මේ ස්වභාවය අන්න නැවත නැවත මේ බොජ්ජංග දියුණු කරමින් බොජ්ජංග තව තව වඩමින් මේ විවේකය ඇසුරු කරමින් විරාගී ස්වභාවය ඇසුරු කරමින් ඊළඟට නිරෝධයක් ඇසුරු කරමින් අතහරින ආකල්පයක් ඇසුරු කරමින් අන්න දියුණු කරනවා මෙන්න මේ බුදුරයන් වහන්සේ කියන මට්ටමක් බුදුරයන් වහන්සේ පෙන්වන ඉලක්කයක් ළඟා වෙනතුරු විපුලං මහංගතං අප්පමානං අභ්‍යාපජ්ජං එතකොට මේ කිසිම දෙයක් නිකන් වෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම එතකොට පුහුණුවක් හරහා නැවත නැවත මේ තුල හිත යෙදීම හරහා තමයි ළඟා කරගන්න වෙන්නේ. කෙනෙක් සමහරලාට විනාඩියක් දෙකක් ඔන්න පරයන්කේදී මේක ගන්නවා. ඊට පස්සේ ආම උත්සාහත් වෙන ඔන්න විනාඩි දෙකක් මේක ගන්න. විනාඩි 5ක් කරන්න, විනාඩි 10ක් කරන්න, විනාඩි 20ක් කරන්න, විනාඩි 40ක් කරන්න. අන්න ටික ටික පුහුණුව හරහා මේක වර්ධනය කරනවා. මේක මේ දවසකින් දෙකකින් වෙන දෙයක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ භාවනාවේ නියැලෙනකොට වෙන දෙයක්. ඊළඟට එයා අන්න උත්සාහ කරන මේක සක්මනේදීත් මට ගන්න බැරිද? දැන් එයාට දැන් ඔන්න හැකියාව ලැබිලා තියෙනවා. විශ්වාසය ලැබිලා තියෙනවා. මේකට දැන් අනිවාර්යෙන් මට ටික වෙලාවකින් මේ தത്വයට හිත ගන්න පුළුවන්. පරයන්කේදී හැබැයි. දැන් අන්න උත්සාහ කරන මේ தത്വයම සක්මනේදීත් ගන්න උත්සාහත් වෙනවා. ඉතින් මේ විදිහට අන්න ටික ටික සාමාන්‍ය සරල කටයුතු වලදීත් මේ தත්ත්වය ගන්න උත්සාහත් වෙනවා. අන්න බුදුරජාන් වහන්සේ මේ හැම දෙයක්ම එතකොට ප්‍රමාණිකූලව යන මායිම පෙන්ලා තියෙනවා යන පාර පෙන්ලා තියෙනවා ඒ වගේම යන සීමාවක් පෙන්ලා තියෙනවා දැන් මෙතෙන්දී විපුලං මහග්ගතං ඊළඟට අප්පමාණං අභ්‍යාපජ්ජං මේකේතට සීමාවක් නැහැ හොඳට තව දියුණු කරනවා හොඳට පැතිරෙන විදිහට දියුණු කරනවා මහග්ගත විදිහට දියුණු කරනවා උතුම් විදිහට දියුණු කරනවා දැන් මේක සම්බන්ධයෙන් බොහොම වටිනා ගාථා කීපයක් එනවා අපාර කියන සූත්‍රයේ මේ අපාර කියන සූත්‍රයත් බොජ්ජංග සංයුත්තේ මෙන සූත්‍රයක් ඒකෙදි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. සත්‍යමේ භික්ඛවේ බොජ්ජංගා භාවිතා බහුලී කතා අපාරා පාරංගමනාය සංවත්තಂತಿ. මහණෙනි මෙන්න මේ විදිහට බොජ්ජංග ධර්ම හතක් තියෙනවා. මේ බොජ්ජංග ධර්ම හත දියුණු කිරීම තුලින් බහුලීකృత කිරීම තුලින් මෙතරෙන් එතරට යන්න හැකියාව ලැබෙනවා. ඊළඟට ගාථා කීපයක් එනවා. මම එකෙන් කීපයක් ඉදිරිපත් කරන්නම් අපිට මේ ධර්ම කතාවට ප්‍රයෝජනවත් වෙන්න. ඒකද බුදුරජාන් වහන්සේ මෙහෙම කියනවා. අප්පකාතේ manussේසු යේ ජනා පාරගාමිනෝ. අථායන් ඊතරාපජා තීරමේවා අනුධාවති. මහන්නේ මේ ලෝකේ අප්‍රමාණ වූ මිනිස්සු ඉන්නවා. ඒකෙන් බොහොම ටික දෙනයි මෙතරින් එතරට යන්නේ. මෙතරින් එතරට එගොඩ වෙන්නේ. අථායන් ඊතරාපජා තීරමේවා අනුධාවනි ධාවති. මේ ඉතිරි බහුතරය මෙතරම එහාට මෙහාට සැරිසරනවා. ඊළඟට කන්හන් ධම්මං විප්පහාය සුක්ඛං භාවේත පණ්ඩිතෝ ඕකා අනෝකං ආගම්ම විවේකේ යත්ත ධූරමං తත්‍රාභිරති මිච්ඡෙය්‍ය හිත්වා කාමේ අකිංචනෝ ඔන්න ඔතන අපිට තියෙනවා යමක් තේරුම් ගන්න බුදුරජාන් වහන්සේ කියනවා කන්හන් ධම්මං විප්පහාය සුක්ඛං භාවේත පණ්ඩිතෝ දැන් මේ ප්‍රඥාවන්ත තැනැත්තා අන්න බුදුරජාන් වහන්සේ කියනවා කන්හන් ධම්මං විප්පහාය බොහොම කර්මේ කටුක දේවල් නැත්තම් රළු අකුසල් බැහැර කළා සුක්ඛං භාවේත සියුම් දේ වඩනෝ දැන් මේ සියුම් සතියක් සියුම් ධම්මවිචයක් ඊළඟට සියුම් වීරයක් සියුම් ප්‍රීතියක් ඊළඟට සියුම් පස්සද්ධියක් සියුම් සමාධියක් සියුම් උපේක්ෂාවක් අන්න වඩනෝ මන්න බොජ්ජංග ධර්ම වඩනවා ඒ බොජ්ජංග ධර්ම වඩන්න කියනවා නීවරණ ධර්ම බැහැර කළා එතකොට දැන් නීවරණ කියනවා බොහොම රළු දේවල් හිත කෙලෙසන දේවල් හිත ආවරණය කරන දේවල් ඒවා නිකන් කළු ධර්ම. දැන් මේ පෙන්වන බොජ්ජංග ඇවිල්ලා හිත නිදහස් කරන, හිත ආලෝකවත් කරන, හිත ප්‍රබෝධවත් කරන, හිතේ ප්‍රඥාව දියුණු කරන, නිවන පිණිස හේතු ධර්ම. අන්න ඒ දේවල් අන්න වඩනවා. ඕකා අනෝකං ආගම්ම විවේකේ යත්ත දුරමං. දැන් මේ ගෙවල් දොලවල් අත්හැරලා දාලා ඒකෙන් අයින් වෙලා ආපු තැනැත්තා විවේකේ යත්ත දෝරමං తත්‍රාභිරති මිච්ඡෙය්‍ය හිත්වාකාමී අකිංචනෝ. දැන් මේ විවේක ස්වභාවයක හිත පවත්වන්න උත්සාහවත් වෙනවා. හැබැයි ඒ ස්වභාවය බුදුහාමුදුරුවම කියනවා හිත පවත්වන්න ටිකක් අමාරුයි. මොකද හිත කැමති අර පරණ දේවල් වලට යන්න. මොකද පරණ දේවල් වල තියෙන්නේ හරි රසයක්. පරණ දේවල් වල හිත තියෙන ඇලෙන ගතියක්. හිත උල්පලා ගන්න ගතියක්. නැත්තම් මතු කළා ගන්න ගතියක්. උත්තේජනය කරලා ගන්න ගතියක් ඒ පරණ දේවල් වල තියෙනවා. කෙලස් වල තියෙනවා. දැන් මේ විවේකයේ යත්ත දුරමං විවේක ස්වභාවයේ අර මුකුත් නැති ස්වභාවයේ නිමිති නැති ස්වභාවයේ අන්න ඒ බඳු හිත උත්තේජනය කරන ගතියක් නැහැ. ඒ නිසා මෙතන හිත පවත්වන්න ටිකක් අමාරුයි. ඒ නිසායි බුදුරජාන් වහන්සේ මෙතන කියන්නේ විවේකයේ අත්ත දුරමං තත්‍රාබිරති මිච්ඡය. අන්නේ විවේක ස්වභාවයේ හිත පවත්වන එක දැන් මේ යෝගාවචරයාගේ අභිප්‍රාය වෙනවා. එතන පවත්වන්න තමයි ඒ අමාරුවෙන් හිත පවත්වන්න තියෙන ඒ විවේක ස්වභාවය තමයි දැන් අන්න හිත පවත්වන්නේ. හිත්වා කාමයේ අකිංචනෝ. අන්න මේ කාමයන් ගැන එන විවිධාකාර දේවල් අතහැරලා දාලා කිසිවක් නැති අන්නේ ස්වභාවය, අන්නේ විවේකයේ තුල අන්න හිත පවත්වනෝ. පරියෝදපේ අත්තානං චිත්තක්ලේශේ හිපණ්ඩිතෝ. අන්න මෙහෙම පවත්වන්න පවත්වන්න අන්න යෝගාවචරයේකට තේරෙන්න ගන්නවා මේ හිතේ තියෙන සියුම් සියුම් කෙලෙස්. ඒතර මේ ඔක්කොම කලේ මේ හිස් ස්වභාවය තුළ මේ එහෙම නැත්තම් විවේක ස්වභාවය තුළ එහෙම නැත්තම් මේ කෙලසුන්ගෙන් තොර ස්වභාවය තුළ ඔහේ ඉඳගෙන ඉන්නමත් නෙමෙයි. මේ ස්වභාවය තුළට හිත පුරුදු වෙන්න පුරුදු වෙන්න හිත කෙලසුන්ගෙන් තොරව ඉන්නේ කොහොමද කියලා පොඩ්ඩක් තේරුම් ගන්නවා. දැන් අපි සාමාන්‍ය රාගයක් එක්ක ඉන්න හැටි, දේශයක් එක්ක ඉන්න හැටි ඉතින් අපිට තේරුම් ගන්න දෙයක් නැහැ. ඒක ඉතින් හිතේ කොහොමත් තියෙනවා. අපිට ආය අමුතෙන් හිතට උගන්වන්න දෙයක් නැහැ. නමුත් දැන් බුදුරජාන් වහන්සේ කියනවා දැන් හිත පුරුදු කරන්න, හිතට උගන්වන්න අන්නර විවේකයේ තුල ඉන්න. එයා එතන ඉන්න තරම් කැමති වෙන එකක් නැහැ. නමුත් යන්න එතන ඉන්න උගන්වන්න. එතන ඉන්න පුරුදු කරන්න. පුරුදු කරන්න පුරුදු කරන්න තමයි අන්න කෙනෙකුට වැටහෙන්නේ මේ කෙලෙසුන්කින් නැති ස්වභාව කෙලෙසුන්ගෙන් තොර ස්වභාවයට සාපේක්ෂව ඔන්න හිතේ කොහොමද කෙලෙසයක් හටගන්නේ කොහොමද ආයෙත් හිත ක්ලේශයකට යන්නේ? හිත නැවතත් කෙලෙස් බරිත වෙන්නේ කොහොමද? අර නොතෙමි බොහෝම කෙලසුන්ගෙන් තොරව නිකලෙස්ව බොහොම පවිත්‍රව හිත තියෙනකොට ඒ හිතට පුංචි ක්ලේශයක් ආවත් අන්න මේ යෝගාවචරයට දැනෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු අපේ බොහෝම අපවිත්‍ර වස්ත්‍රයක් තියෙනවා නම් රෙද්දක් තියෙනවා නම් ඒකට තවත් කොයිතරම් ඔන්න තීන්ත බින්දුවක් දැම්මත් පේන්නෙම නැහැ. මොකද ඒක දැනටමත් හරිම අපවිත්‍රයි. දැලිකුණු වැකිලා, විවිධාකාර සායම් බැඳිලා, දූවිලි වැකිලා. ඉතින් බොහොම අපවිත්‍ර වස්ත්‍රයක් නම් ඔකට ආයෙත් ඉතින් තීන්ත බින්දුවක් දැම්මයි කියලාවත් වෙනත් අපවිත්‍ර දෙයක් දැම්මයි කියලාවත් ඒක කැපිලා පෙනෙන්නේ නැහැ. මොකද ඒක දැනටමත් අපවිත්‍රයි. නමුත් අපි හිතමු මේක පිරිසුදු කළා, පිරිසුදු කළා, පිරිසුදු කළා. හොඳට පවිත්‍ර කළා. මේක සුදු වස්ත්‍රයක්ම බවට පත් වුණා නම් ඒකේ නිකාං පුංචි තීන්ත බින්දුවක් දැම්මත් පුංචි රොඩ්ඩක් වැටුණත් අන්න ඒක හොඳට කැපිලා පේනවා. අන්න ඒ වගේ තමයි දැන් මේ යෝගාවචරය අර විවේකයේ ඇසුරු කරන්න ඇසුරු කරන්න. නික්ලෙස් ස්වභාවයක් ඇසුරු කරන්න ඇසුරු කරන්න. ඒ වගේම විරාගී ස්වභාවයක් ඇසුරු කරන්න ඇසුරු කරන්න. නිරෝධයක් ඇසුරු කරන්න ඇසුරු කරන්න. අර අතහැරලා දාන ආකල්පයක් ඇසුරු කරන්න ඇසුරු කරන්න. අන්න මේ හිත ඊටාම සූක්ෂම ධර්මයක් තමයි වඩන්නේ. ඒ බුදුරජාන් වහන්සේ කියපු අවවාදයේ පිහිටලා හිත අකමැති වුණත් පොඩ්ඩක් නිකන් ඉන්න තමයි පුරුදු කරන්නේ. නිදහසේ තියන්න තමයි පුරුදු කරන්නේ. දේවල් නොකර ඉන්න තමයි පුරුදු කරන්නේ. අන්න පුරුදු කරන්න පුරුදු කරන්න අන්න මේ හිතේ මතුවෙන විවිධාකාර සූක්ෂම කෙලෙස්, උපක්ලේශයන් අන්න මේ හඳුනා ගැනීමේ හැකියාවක් අන්න යෝගාවචරයට ඇති වෙනවා. ඒකයි මෙතෙන්දී බුදුරජාන් වහන්සේ කියන්නේ පරියෝදපේ යත්තානං චිත්තක්ලේශේහි පඬිතෝ. මෙන්න මේ ප්‍රඥාවන්තයා අන්න හිතේ මේ මතුවෙන විවිධාකාර ක්ලේශ දහම් හඳුනා ගන්නවා හඳුනගෙන අත්හැරලා දානවා. හඳුනගෙන ඒවා දුරු කරලා දානවා. හඳුනගෙන ප්‍රහාණය කරලා දානවා. පරියෝදපේ යත්තාන තමන්ගේ හිත කෙලසුන්ගෙන් නිදහස් කර ගැනීම සඳහා, කෙලසුන්ගෙන් පිරිසුදු කර ගැනීම සඳහා උත්සාහත් වෙනවා. ඒ නිසා පින්වත්නි මෙතන මේ බුදුරජාන් වහන්සේ මේ බොජ්ජංග සම්බන්ධයෙන් කියන දහම ඊටාම වටිනවා විපස්සනා යෝගාවචරයෙන්ට. මොකද අපි තේරුම් ගන්න තියෙන්නේ අපේ හිත දෙන තක්සේරු කිරීම. අපේ හිත පෙන්නන කැමැති අකමැතිකම් මේවා සමහරලාට අපිට පැත්තකට දාලා මේ බුද්ධ වචනේ ඉස්සරහට අරගෙන කටයුතු කරන්න වෙන අවස්ථා තියෙනවා. එදම එබඳු අවස්ථාවක් තමයි මේ පෙන්ලා තියෙන්නේ. මොකද මේ බුදුරයන් වහන්සේම කියන මෙන්න මේ විවේක ස්වභාවය ටිකක් හිත අකමැති වෙන්න ඉඩ තියෙනවා. හිතට පුරුදු නැහැ. අන්නේ අමාරුවෙන් හිත පවත්වන්න තියෙන තැන තමයි දැන් අන්න හිත තියන්න උත්සාහත් වෙන්නේ. අන්න ප්‍රඥාවන්ත මේ තන තේරුම් අරගෙන හොඳින් වටහාගෙන අන්න එතන හිත පුරුදු කරනවා. එතන හිත පුරුදු කරන්න පුරුදු කරන්න අන්න හිතේ තියෙන විවිධාකාර උපක්ලේශ ධර්මයන් මේ සියුම් සියුම් කෙනෙස් වටහා ගනිමින් ඒවා දුරු කරන්න උත්සාහත් වෙනවා. ඉතින් මේ නිසා අපිත් මේ කරුණු හොඳින් තේරුම් අරගෙන අපේ හිතෙත් මෙබඳු ගුණ දහම් වඩාගෙන අපේ හිතේ මතුවෙන විවිධාකාර කෙලෙස් හඳුනාගෙන ඒවා දුරු කර ගැනීම පිණිස අපිත් උත්සාහත් වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් අද දින ධර්ම දේශනාවෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින්